නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සත් සත් සත් පංචමානි භික්කවේ මාතුගාමස්ස බලානි කතමානි පංච රූප බලං භෝග බලං ඥාති බලං පුත්ත බලං සීල බලං ඉමානිකෝ භික්කවේ පංච මාතුගාමස්ස බලානි ඉමේහිකෝ භික්කවේ පංචහි බලේහි සමන්නාගතෝ මාතුගාමෝ සාමිකං අභිභුය්‍යවත් සම්පතේති සාදු සාදු සාදු සද්ධාවන්ත පින්තුනි අද දොස්තර මහත්මයාත් නෝනා මහත්මියත් මේ අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගෙන අද මේ බඳු ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට අදහස් කළේ තමන් විවාහ දිවියටපත් වෙලා වර්ෂයක් පූර්ණ වීම නිමිති කරගෙන තමන්ටත් මෙලොව පරලොව અભිවෘද්ධිය සිදු කරගන්නට දහම් වසන තව බොහෝ දෙනාට දෙලොව යහපත සිද්ධ කරගන්නට මඟ සලස්වා ගැනීමක් වශයෙන් මඟ සලස්වා දීමක් වශයෙන් උයි අද මෙවන් පින්කමක් කරන්නට අදහස් කළේ නාත යුගයේ සමාජයේ දිහා බලනකොට අපට පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි තම තමන්ගේ ජීවිතවල සිහි කටයුතු විශේෂ දිනයක් පැමුණුනහම නොඑක් දෙනා නොඑක් ආකාරයෙන් ඒ සිහි කරන්නට කටයුතු යොදා ගන්නවා යාළු හිත මිත්‍රාදී ඥාතීන් සම්බන්ධ කරගෙන උත්සවාකාරයෙන් ඒ තමන්ගේ ජීවිතයේ වැදගත් දිනයන් සමරනවා සිහිපත් කරනවා. එහි ඇති වරදක් නැහැ. නමුත් ඒ වඩා අර්ථවත් විදිහට තමන්ටත් අන් අයටත් ප්‍රයෝජනයක් වෙන හැටියට ඒ ජීවිතයේ විශේෂ දිනයන් අනුස්මරණය කරන්නට පුළුවන් නම් බෞද්ධයෙක් හැටියට ඒ වඩාම ඥානවන්ත ක්‍රියාවක් හැටියට අගය කරන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් කෙනෙක් විවාහ දිවියටපත් වෙලා තමන් ආ ගමන් මඟ දිහා බලනකොට සතුටු වෙන්නට පුළුවන්. තමන් ජීවිතයේ යහපත් අර්ථයක් සඳහා ටිකෙන් ටික සමීප වෙනවයි කියලා තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම තමන් ගත කරන විවාහ ජීවිතය වඩ වඩා සාර්ථකව ගත කරන්නට ඕන අර්ථවත්ව ගත කරන්නට ඕනේ කියලා හැඟීමක් ඇති වෙනවා නම් එබඳු පින්නතුන්ගේ ජීවිතය මෙලවත් පරලොවත් යහපතක් වෙන හැටියට අභිවෘද්ධියක් වෙන හැටියට පවත්වන්නට ඒ සංකල්පනාවම විශේෂයෙන් උදව් වෙනවා. විවාහ ජීවිතවලට පත්වන බොහෝ දෙනා දිහා බැලුවහම අද සමාජයේ ඇත්තටම තරම කනගාට හිතෙනවා ඒ අය විවාහ වෙලා තියෙන්නේ කෙබඳු අරමුණක් ඇතිවද කියලා. විවාහ ජීවිතය කියලා කියන්නේ ගිහියෙක් හැටියට ලබන්නට පුළුවන් ඊ타ත්ම වාසනාවන්ත ඒ වගේම කම්සප විඳමින් තමන් ලබාපු මනුස්ස ජීවිතේ තමන්ටත් අන් අයටත් මේ මනුස්ස සමාජයටත් යම්කිසි මෙහෙවරක් කරන්නට පුළුවන් වටිනා අවස්ථාවක්. තමන් විවාහ ජීවිතයකටපත් නොවේ පැවිදි බිමටපත් වෙනවා නම් ඒක ඒ අයගේ තෝරා ගැනීම. පැවිද්දෙක් හැටියට ඊට වඩා ලොකු මෙහෙවරක් සමාජයට කරන්නට පුළුවන්. ගිහියෙක් හැටියට විවාහ ජීවිතයක් තුළින් පැවිද්දෙකුට කරන්නට බැරි යම්කිසි මෙහෙවරක් සමාජයට කරන්නට පුළුවන්. ගිහියාට කළ හැකි සේවයට වඩා වෙනස් සේවයක් පැවිද්දාගෙන් සමාජයට සිද්ධ වෙනවා. පැවිද්දාට කළ හැකි සේවයට වඩා වෙනස් සේවයක් ගිහියාගෙන් සිද්ධ වෙනවා. ඒ නිසා කොයිම අවස්ථාවකවත් අපට සංසන්දනය කරන්නට පුළුවන් කමක් නැහැ. ගිහිය සිටින එකයි වඩා හොඳ, පැවිදි වෙලා සිටින එකයි වඩා හොඳ කියලා අපට වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. පැවිද්ද සඳහා අවකාශ තියෙන ඕනෑකම තියෙන සසර හුරුව තියෙන කුසල බලය තියෙන තනත්තා පැවිදි බිමටපත් වෙලා තමන් තෝරා ගන්නා මඟ අනුව තමන්ගේ අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඉබඳු උතුමන්ට ඉඩකඩ තියෙනවා. ඉබඳු කැමැත්තක් ඉබඳු අවශ්‍යතාවයක් නැතිනම් ඒ වගේම සසරේ ඉබඳු හුරුව ඒ සඳහා කුසල බලයක් නැතිනම් තමන්ට ගිහි කෙනෙක් හැටියට වාසනාවන්ත ගිහි ජීවිතයක් ගත කරමින් මේ මනුෂ්‍ය ප්‍රජාව දිගින් දිගටම පවත්වන්නට ඒ වගේම ඒ පවතිනා වූ මනුෂ්‍ය සංහතියේ અભිවෘද්ධිය වෙනුවෙන් තමන්ට යමක් කළ හැකි. ඒක ගිහි සමාජයේ ගිහිව ජීවත් වෙන හැම දිනා අතින්ම සිදුවිය යුත්තක්. නමුත් මේ අර්ථය කොයිතරම් දුරට අද විවාහ දිවියට පත්වන අය තෝරාගෙන තියෙනවද අවබෝධ කරගෙන තියනවාද කියන කාරණේ බොහොම සැකසහිත හිතෙනවා සමාජය දිහා බලනකොට. විවාහ දිවියටපත් වෙන්නට පෙර ආත්මව ඒ බොහොම ආශාදජනක දෙයක් හැටියට එයයි හිතනවා. ඒකත් එක්තරා මුලාවක්. ගිහි ජීවිතයක විවාහ ජීවිතයටපත් වෙනකොට එහි ආශාදයක් තිබිය හැකියි. ඒ ආශාද යථාර්ථවාදීව දකින්නට පුරුදු වෙන්නට ඕන. ඒ සියල්ල අභිභවයක් පවතින. එහෙම නැත්නම් ජීවිතේ ලැබිය යුතු එකම දේ උත්තරීතරම දේ ඒ හැටියට යම් කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නැති වෙන්නේ මුලාවක් කියන එකයි අපි එතනදී අදහස් කරන්නේ. යම් කෙනෙක් විවාහ දිවියටපත් වුණාට පසුව කල්පනා කරනවා නම් අපි බලාපොරොත්තු වෙච්ච දේ මෙතන තිබුණේ නැහැ. අහෝ සිදු වෙච්ච දේ කියලා පසුතැවීමට දුකටපත් වෙනවා නම් ඒකත් එක්තරා මුලාවක්. ඒ තනත්තා විවාහයට පෙර විවාහය හඳුනාගෙනත් නැහැ. විවාහයට පසු විවාහය හඳුනාගෙනත් නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාට මේ ලෝකය පිළිබඳව දේශනා කළේ යථාර්ථවාදීව ලෝකේ දකින්නට පුරුදු වෙන්නටයි. පැවිද්දා පැවිද්දෙකුගේ සංකල්පනා මත අර්ථවත් ලෝකයේ දෙස බලන්නට ඕනේ. ගිහියා ගිහි සංකල්පනා මත අර්ථවත් ලෝකයේ දෙස බලන්නට ඕනේ. ගිහියෙක් හැටියට විවාහ ජීවිතය තුළ තෘප්තියක් ලැබීම, ආස්වාදයක් ලැබීම, ඒන් සතුටු වීම වරදක් හෝ පාපයක් හෝ සාපරාධී ක්‍රියාවක් හෝ බෞද්ධකමට හානියක් හෝ නෙවෙයි. යම් කෙනෙක් විවාහ ජීවිතයේ තෘප්තිමත්ව ගත නොකරනවා නම් විවාහ ජීවිතයෙන් සතුටු නොවනවා විවාහ ජීවිතය තුළ සෑහීමකටපත් නොවනවා නම් සැනසීමක් නොලැබෙනවා නම් එබඳු ගිහියාගේ ජීවිතය නිවැරදි ධර්ම මාර්ගයේ පවත්වන යහපත් ගිහි ජීවිතයක් හැටියට බුදුදහමට අනුව අගය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම දැන හඳුනා ගන්නට ඕන ගිහි පුද්ගලයෙක් ගත කරන විවාහ ජීවිතය තුළ කෘත්‍යමත් සැනසීමෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුකූලව ඒ යුග ජීවිතය කොයි ආකාරයෙන්ද ගත කරන්නේ එහෙම නිවැරදිව ජීවිතය ගත වෙනවා නම් බිරිඳක් හැටියට තමන් කළ යුතු කාර්යභාරයක් තියෙනවා සමීක් හැටියට තමන් කළ යුතු කාර්යභාරයක් තියෙනවා මේ සමාජයට සත්පුරුෂ මිනිස්සුන් දායාද කරන්නට තමන්ට වගකීමක් තියෙනවා ඒ අයට නිසි මඟ පෙන්වන්නට තමන්ට වගකීමක් තියෙනවා තමන්ගෙන් මේ මනුස්ස සමාජයට කළ යුතු සේවය කුමක්ද කියලා හඳුනාගෙන ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කරන්නට හැමදෙනාම බැඳී සිටිනවා අපි සියලු දෙනා නිවන් දැකීම නැමැති ප්‍රධාන අරමුණක් ඇතිව තමයි මේ ගමනෙහි ඉදිරියට යන්නේ. ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත් බෞද්ධ අපි හැමදෙනාගේම මූලික පරමාර්ථය එතනයි. නමුත් මේ මූලික පරමාර්ථයේ වෙත අපට යන්නට තියෙන්නේ අපේ වේගය හඳුනාගෙන. පැවිද්දා යන විදිහට ගිහියාට යන්නට පුළුවන් කමක් නැහැ. ගිහියා යන විදිහට පැවිද්දාට යන්නට පුළුවන් කමක් නැහැ. දෙදෙනා තෝරා ගන්නා ගමන් මඟ අනුව දෙදෙනාගේ වේගය ස්වභාවය තීරණය වෙනවා. යම්කිසි කෙනෙක් Taman තෝරාගත්තු මඟ හරියට හඳුනා නොගෙන ඒ ගමන යනවා නම් ඒ තමන්ටත් අනතුරු වෙනවා අන්නයටත් අනතුරු වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිවන් දකින්නට සුදුසු මඟ දේශනා කළාseම ඒ නිවන් දකින තෙක් ගිහියෙක් වශයෙන් හෝ පැවිද්දෙක් වශයෙන් හෝ දෙවියෙක් වශයෙන් හෝ මිනිසෙක් වශයෙන් හෝ සසර නිවැරදිව පවතින්නේ කොහොමද කියන මාර්ගය පැහැදිලි කරලා දේශනා කළා එවගේම ගිහියෙක් හැටියට යුග ජීවිතයක් අර්ථවත් විදිහට ගත කරන්නේ කොහොමද? වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්නේ කොහොමද? සත්පුරුෂ දරුවන් ලබන්නේ කොහොමද? සත්පුරුෂ දරුවන් සමාජයට දායාද කරන්නේ කොහොමද? ඒ දරුවන්ට නිසි මඟ පෙන්වන්නේ කොහොමද? Tamangen ඉටුවෙන්ට උන යුතුයකම් ඉටු කරන්නේ කොහොමද? මේ හැම දෙයක් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ සමාජයේ සමහර කෙනෙක් දහම පිළිබඳව කල්පනා කරනකොට හිතනවා මේ දහම නිවන් දැකීම මූලික කරගෙනයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා ලෞකික ජීවිතයට අදාළ දේවල් නෙමෙයි නිවන් දැකීමට අවශ්‍ය ධම් කාරණාමයි අපි කතා කළ යුත්තේ කියලා. තෙන්නතුනේ බුදුරජාණන් වහන්සේ නිවන අරමුණු කරගෙන තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. නමුත් මේ දසු ධම අනුපූර්වගාමී ප්‍රතිපදාවක්. ඒ කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා ක්‍රමානුකූලව වැඩෙමින් ඉදිරියට යා යුතු ගමන් මඟ කුයි දේශනා කරේ. උදාහරණයක් හැටියට කියනවා නම් කෙනෙක් තමන්ගේ වාහනය පදවාගෙන යනවා මහමග. අපි හිතමු වේගවත් ධාවන පතේක එහෙම නැත්නම් වේගයෙන් යන්නට පුළුවන් මාර්ගයක අධිවේගී මාර්ගයක මීටරේ 120ට විතර තමන්ගේ වාහනේ ධාවනය කරගෙන යනවා. එහෙම භාවනය කරගෙන යද්දී හිත හැටියෙම Tamanට නවත්තන්නට ඕන තරම් එනවා. එතනදී Taman තමන්ගේ වාහනේ එක තැනම නවත්තන්නට ගියොත් කුමක් වේවිද? ඒකෙන් තමන්ටත් අනතුරු වෙනවා වාහනයටත් අනතුරු වෙනවා අවට සිටින තව බොහෝ දෙනාට අනතුරු වෙන්නට පුළුවන්. ඒ එහෙම වෙන්නේ තමන් යන වාහනේ තමන් යන වාහනේ වේගය හඳුනා නොගෙන එකවර නවත්තන්නට උත්සාහ දැරීම නිසා. නවත්ව ගන්නට ඕනෑ තමයි. නමුත් නවත්ව ගන්නට ඕනෑ වුණාට වේගය හඳුනාගන්නේ නැතුව නවත්වන්නට ගියොත් ඒකෙන් අන්තරායක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අපි කවුරුත් මේ උත්සාහ කරන්නේ සසර ගමන නවත්වන්නට තමයි. නමුත් මේ යන ගමනේදී අපි අපි යන වේගය හඳුනාගෙන නවත්තන්නේ ඒ නිසා 40ට විතර වේගයෙන් යන කෙනෙකුට සමහරට එකවරම නවත්වා ගන්නට පුළුවන් විය හැකියි. නමුත් 120ට යන කෙනෙකුට එකවර නවත්වන්නට බෑ. සමහර රටවල වාහනේ 200ට හෝ 200 ඉක්මවා වාහනේ වේගය පවත්වාගෙන යනවා අධිවේගී මාර්ගවල. එතකොට එහෙම යන කෙනාට ඊටත් වඩා ප්‍රවේශමෙන් කාල වේලා අරගෙන තමයි ඒ වාහනේ නවත්තන්න වෙන්නේ අනතුරක් නොවේ නවත්වා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දහම් මාර්ගයේදී හැමෝටම නවත්තන ක්‍රමය තමයි දේශනා කරලා තියෙන්නේ. එකවරම නවත්වන්නට පුළුවන් කෙනාට සමකින් ත්‍රිංග පද කරලා සියල්ලම එකවරම නවත්වන හැටි කියලා දුන්නා. එහෙම කරන්නට බැරි කෙනාට වේගය හඳුනාගෙන ක්‍රමක්‍රමයෙන් ත්‍රිංග පද කරලා කොහොමද Tamanගේ වාහනේ අදාළ තැන නවත්වා ගන්නේ කියන කාරණේ මනමින් පැහැදිලි කළා. ඒ නිසා ගිහියට ගිහියෙක් හැටියට පුරන්නට පුළුවන් ප්‍රතිපදාවක් දේශනා කළා. පැවිද්දාට පැවිද්දෙක් හැටියට පුරන්නට පුළුවන් ප්‍රතිපදාවක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. අන්න ඒ නිසායි මම කිව්වේ ගිහියෙක් හැටියට ගිහි ජීවිතයක් ගත කරමින් යම් කෙනෙක් Taman ගත කරන ගිහි ජීවිතය පිළිබඳව තෘප්තිමත් නොවනවා නම් ඒ තනත්තා ධර්මානුකූල ප්‍රතිපදාවක් තුල නිරත වෙන කෙනෙක් කියලා පිළිගන්නට පුළුවන් කමක් නැහැ කියලා. යම් කෙනෙක් අපි හිතමු විවාහ ජීවිතය තුළ දහම් මඟට යොමු වෙලා බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම අතහරින්නටයි දේශනා කළේ හැම දෙයක්ම අසාරයි කියලායි දේශනා කළේ ඒ නිසා මේ කිසිවකකින් වැඩක් නැහැ කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒ තනත්තා විවාහ ජීවිතය හරියට පවත්වන්නේ නැහැ දහම් මඟ තුළ හරියට පවතින්නේ නැහැ ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මේ ධර්ම කොටස පටලවා ගන්නේ නැතිව අපි කොහොමද අපි යන ගමන් මඟ හරියට තෝරා බේරාගෙන ඉදිරියට යන්නේ මේ මෑතක දිනක අපි සමග එක මහත්මයෙක් ප්‍රකාශ කළා තමන්ගේ ආයතනයේ එහෙම නැත්නම් තමන් වැඩ කරන සේවා ස්ථානයේ කටයුතු කරන්නට යනකොට යම් යම් ගැටලු මතුවෙනවා. එතකොට ඒ සේවා ස්ථානයේ ඔහු යම්කිසි නිලතල දරනවා. ඔහු මා සමග කතා කරද්දී ප්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ මම ඉතින් රැකියා ස්ථානයේ යම් යම් ප්‍රශ්න එනවා මම ඉතින් ඒව ඇත්තට ගණන් ගන්නේ නැහැ බුදුහාමුදුරෝ දේශනා කළේ දිත්තේ දිත්තමත්තන් භවිස්සති සුතේ සුතමත්තන් භවිස්සති කියලා. ඒ කියන්නේ අසුද්ධේ අසුද්ධේට සීමා කරන්න දැකපු දේ දැකපු දේට සීමා කරන්න ඇතුළට ගන්න එපා කියලා. මම අන්න එහෙමයි කටයුතු කරන්න කියලා කිව්වා. කියනකොටම තව කතාව දිගට කියාගෙන යන්නට ගියා. මම එතනින්ම ඒ කතාව නවත්තලා කිව්වා මහත්තයෝ ඔහොම කරන්න ගියොත් නම් ඔබතුමා කරගන්නේ දහම අනුව පිළිපැදීමක් නෙමෙයි කොඩි විනයක් තමයි කරගන්නේ කියලා. එතකොට මේ මහත්මයා කිව්වා ඇයි සාමුදුරුවෝ එහෙම කියන්නේ කියලා. පස්සේ මම ඇහුවා ඔය දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියන කතාව ඒ කාරණේ ධම්පාටේ බුදුහාමුදුරුවෝ කාටද දේශනා කරේ? දාරුචීරිය වැනි හාමුදුරුවන්ට එහෙම නැත්තම් එසැනින්ම සියල්ල අතහැර දාලා භව ගමන ඛණ්ඩනය කරලා පැවැත්ම සම්පූර්ණයෙන් අහෝසි කරන්නටයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව කළේ. දැකපු දේ දැකපු දේට සීමා කරන්න, අහපු දේ අහපු දේට සීමා කරන්න. එතකොට ආයතනයක් කියන්නේ ආයතනය කියන්නේ සියල්ල එකවර නැතහැරලා දාලා නැතිභංග කරන්නට විනාශ කරන්නට තවත්ම අහෝසි කරන්නට යන ගමනක් නෙමෙයි. ආයතනයක් කියන්නේ ක්‍රමානුකූලව පිළිපදමින් පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. එතකොට එකවර සියල්ල නැතහැරලා දාලා නවත්තන්නට දෙසූ දහම් පරයය පවත්වාගෙන යන දෙයකට යොදන්නට උත්සාහ කළොත් කොමක් දත්තන ප්‍රතිඵලයි. අවසානයේ විනාශයක් පමණයි. මම මේ ටික පැහැදිලි කළාට පස්සේ මහත්මයා මා සමග කියනවා "හාමුදුරනේ මට දැන් වෙලා තියෙන එක තමයි මම මේ කියන්න ගියෙත් ඒක දැන් ආයතනයේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා මට පෙස්සන් ගහනවා නොයේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒකට මොකද්ද කරන්නේ කියලා අහගන්නයි මම මේ සූදානම් වුනේ කියලා. මම ඊට පස්සේ පැහැදිලි කරලා දුන්නා. කරන්න තියෙන්නේ අන් අයගේ දෝෂයක් අන් අයගේ වරදක් නෙමේ. දහම උනත් වරදවාගෙන පිටිපදින්නට ගියොත් ඕක තමයි. බුදුහාමුදුරෝ දේශනා කරන මේ දහම හා සමාන ඖෂධයක් නෑ මේක පානය කරන්න. හැබැයි දොස්තර මහත්මයා නිසා හොඳට දන්නවා ඖෂධයක් වෙන්නේ යන අදාළ රෝගයට අදාළ ඖෂධය පමණයි. ඊට වෙනත් දෙයක් ඒ රෝගීට ඖෂධයක් වෙන්නේ නැහැ දැන් සර්ප විසට එන්නතත් විදිනවා එතකොට සර්පෙක් දෂ්ට කරලා තිබුණොත් ඒ එන්නතින් යම්කිසි සුවයක් ඇති වෙනවා විස මර්ධනය වෙලා. අපි හිතමු යම්කිසි කෙනෙක් සර්පෙක් දෂ්ට නොකොට කැලේලි කරමින් ඉන්නකොට පොල් කීයක් ඇනිලා සර්පෙක් දෂ්ට කළාය කියලා එනවා. අර එන්නත විද්‍යුත් කුමක් වෙයි? ඒ තනත්තා එක්ක මරණයටපත් වෙන්නද පුළුවන් නැත්නම් බරපතල පීඩාවකට ව්‍යසනයකට පැමිණෙන්නත් පුළුවන්. ඒ කොමක් නිසාද? ඒ එන්නතෙහි යම්කිසි විශේෂිත ස්වභාවයක් තියෙන නිසා. එතකොට දැන් ඒ එන්නතෙන්න කෙනෙක් සූපත් වෙනවා. ඒ එන්නතෙන්න කෙනෙක් රෝගී තත්ත්වයටපත් වෙනවා. එහෙමනම් ඒ එන්නතෙහි තියෙන්නේ ඔසුද වසන අපට ඒකට ඔසු කියන්නටත් බෑ වස කියන්නටත් බෑ. එයි ඔසු නම් දෙදෙනාම සුව වෙන්නට ඕන. වස නම් දෙදෙනාටම හානි වෙන්නට ඕන. එහෙනම් එක්තැනකදී ඔසු වෙන්නටත් එක්තැනකදී වස වෙන්නටත් හේතුව මොකක්ද? අදාළ රෝගයට අදාළ ඖෂධය වුණොත් එහෙම නැත්නම් අදාළ ද්‍රව්‍ය වුණොත් ඒකට අපි කියනවා ඔසුවක් කියලා. ඒකට අදාළ නොවන ද්‍රව්‍යයක් ඒකට අපේ ඔසු කියලා භාවිතා කරන්නේ නැහැ. එහෙමනම් ඖෂධයක් කියන සම්මුතිය ලැබෙන්නට නම් රෝගය සුව කරන බලයක් එහි තියෙන්න ඕනේ. ඒක නොඑක ආකාරයෙන් හඳුන්වන්නත් පුළුවන්. කොයි විදිහෙන් හඳුන්වනවද? රෝගිය සුව කරනවා නම් පමණයි අපි ඒකට ඖෂධයයි කියලා කියන්නේ. ඇල්ලතොල ටික වුණත් රෝගිය සුව කරනවා නම් අපි ඒකට ඖෂධයයි කියලා භාවිතා කරන්න පුළුවන්. තිරසකින් රෝගිය සුව වෙනවා නම් අපට ඒකට ඖෂධයක් කියලා භාවිතා කරන්නත් පුළුවන්. මන්ත්‍රයක් කියලා භාවිතා කරන්නත් පුළුවන්. ඒකට මේ විදිහෙන් භාවිතා කරන්නේ ඒ රෝගිය සුව වෙනවා නම්. හැබැයි හැම එකකින්ම හැම එකක්ම සුව වෙන්නේ නැහැ. අදාළ රෝගයට අදාළ ඖෂධය වෙන්න ඕනේ. ඊළඟට හි මාත්‍රාවත් වැඩගත් වෙනවා. මාත්‍රාව වෙනස් වුණොත් ඒ රෝගයට සූදනවා වෙනුවට වෙනත් හානියක් වෙන්නත් පුළුවන්. අපි දන්න එක් මහත්මයෙක් ඉන්නවා අවුරුදු 4ේදී රෝගයකට එන්නතක් විඳලා තියෙනවා. හැබැයි වරදිලා අවුරුදු 40ක කෙනෙකුට විඳින එන්නත තමයි විඳලා තියෙන්නේ. එතකොට රෝගියට අදාළ ඖෂධය ඒක වෙනසක් වෙලා නැහැ. නමුත් මාත්‍රාව වෙනස්. අවුරුදු 4 කෙනාට විදින එක නෙමෙයි අවුරුදු 40 කෙනාට විදින ප්‍රමාණය විඳ නිසා අදටත් දැසම අන්ධ වෙලා. එහෙනම් අපටත් වැඩි හොඳට දුස්තර පහතුරුන්ට ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ ඖෂධයක් කියන එකේ තියෙන විශේෂත්වය බුදුහාමුදුරෝ දේශනා කරනවා ධර්මය ඖෂධයක්. හරියට මාත්‍රාව තියෙන්න ඕනේ. ඒ මාත්‍රාව ස්පහත් වුණොත් ඒ තනත්තාට රෝගිය සුවවීම නෙමේ වෙනත් රෝගයක් වැළඳෙන්නට පුළුවන්. ඒ වගේම අදාළ රෝගියට අදාළ ඖෂධය වෙන්න ඕනේ. ඒ වගේ තමන් ගත කරන ජීවිතයට තමන්ගේ ගැටලුවට අදාළ ධර්ම කොටාසේ තෝරාගෙන පරිහරණය කරන්න. ගිහියෙක් පැවිද්දාට දසූ දහම් කරුණු පරිහරණය කරන්නට ගියොත් ඒකෙන් විනාශයක් විතරයි වෙන්නේ. පැවිද්දා ගිහියාට දසූ දහම් කරුණු පරිහරණය කරන්නට ගියොත් ඒකෙන් විනාශයක් විතරයි වෙන්නේ. ඒ වගේම විවාහ දිවියක් ගත කරන කෙනා සියල්ල තහල්ලා නිවන් දකින්නට දසූ දහම පිළිපදින්නට ගියොත් දෙපැත්තම සාර්ථක වෙන එකයි වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් සිටිනා තැන හඳුනාගෙන තමන් සිටින තැන ඉඳලා ක්‍රමානුකූලව නැවැත්ම කරා යන්නට අවශ්‍ය ක්‍රමානුකූල වැඩපිළිවෙලක් එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි මේ ධර්මය අපි හැමදෙනාම පුරුදු පුහුණු කළ යුත්තේ. ඒ නිසා අපි දැන් මේ මූලික වශයෙන් මේ කරුණු ටික පැහැදිලි කළේ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට තමන් ගත කරන ජීවිතයේ කෙබඳුද තමන්ගේ ආකල්ප තමන්ගේ අදහස් උදහස් තමන්ගේ සිතුම් පැතුම් මොනවද කියලා නිවැරදිව හඳුනාගෙන කටයුතු කළොත් ගත කරන විවාහ ජීවිතය සාර්ථකව ගත කරන්නත් පුළුවන් අපේ ප්‍රධාන පරමාර්ථය නිවන වෙත අපට ටිකෙන් ටික ඉදිරියට යන්නත් පුළුවන් බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයට පත් වෙලා හිටියා උනත් යම් කිසි කෙනෙක් විවාහ ජීවිතය පවත්වන්නට කැමති නම් ඒ බඳු අයට බාධා කරලා නැහැ. පෙරතුන් අහලා ඇති සමහර විට බන්දුල මල්ලිකාව කියන්නේ බන්දුල කියන සම්පතියගේ බිරිඳ. ඒ කියන්නේ කොසල් රජුරුවන්ගේ මහසෙනවිතුමා. ඒ සෙනවිතුමාගේ භාර්යාව බන්දුල මල්ලිකා දේවිය බන්දුල සෙන්පතියාගේ දිසව නිසා බන්දුල මල්ලිකා කියන නමින් ප්‍රකට වුණා. මොකද කොසල් රජුරුවන්ගේ දිසවත් මල්ලිකාගේ. ඒ එතුමිය හැඳින්වුවා කොසල මල්ලිකා. මේ බන්දුල මල්ලිකාව සෝවන් ඵලයට පත් වෙලා හිටපු කාන්තාවක්. නමුත් ටික කාලයක් යනකම් දරුවෝ හිටියේ නැහැ. පස්සේ බන්තුල සෙන්පතිය කතා කරලා කියන ඔබට දරුවන් නැති නිසා මම වෙනත් බිරිඳක් විවාහ කරගන්නට සිතුවා. දරුවන් ලබන්නට. එනිසා ඔබටත් කැමති නම් ඔබ මෙහි ඉන්න ඔබට ගෙදර යන්න ඕන ගෙදර ගිහිල්ලා පින්කම් කරමින් සුවසේ ඉන්න කැමැත්තක් කරන්නට කියලා කිව්වා. දැන් මෙතන 아무තු ගැටුමක් හෝ බහින්වත් වීමක් හෝ නෙමේ වේදනාව හඳුනාගෙන අවබෝධයෙන් තමයි ඒ තීරණයට එනගොනේ. නමුත් බන්දුල මල්ලිකාව කල්පනා කරනවා එහෙමනම් තවත් බිරිඳක් ගෙනෙනවා නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නැහැ. මම ගෙදර ගිහිල්ලා මව්පියෝ සමග ගුණධර්ම වඩාගෙන ඉන්නවයි කියලා තීරණය කරලා අවසර අරගෙන ගෙදර යන්නට සූදානම් වෙලා ආපහු මට බුදුහාමුදුරුවෝ දකින්න එන්න ලැබෙයිද නැහැ කියලා බුදුහාමුදුරුවෝ දැකලා යන්න ජේතවනාරාමයට ගියා. ඒ ගිය වෙලාවේ බුදුහාමුදුරුවහන මල්ලිකාවෙනි මේ අවේලාවේ කොහෙද යන්නේ? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මව්පියන්ගේ ගෙදරට යනවා. ඒ මොකද මේ ඉක්මනින් එහි යන්නට සිතුනේ කියලා ඇහුවා. පස්සේ කිව්වා ස්වාමීනි බන්දුල සෙන්පතිය මෙබඳු තීරණයක් කරන් තියෙනවා. ඒ නිසා ස්වාමීනි මම මෞඛ්‍යොත් සමග කුසල් දහම් වඩවාගෙන මෞඛ්‍යෝ ළඟ ඉන්නට අදහස් කළා බුදුරජාණන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් අපි නම් මොකක් කියයි දැන් ඉතින් සෝවාන් ඵලයටත්පත් වෙලා ඉන්නේ බොහොම හොඳයි වෙච්ච දේ දැන් ගෙදර ගිහිල්ලා බලලා බට භාවනා කරන රහත් වෙන්න කියලා තමයි සාමාන්‍ය කෙනෙක් නම් උපදෙස් දෙන්න. නමුත් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ගේ පුරුෂයන්ගේ හැම කෙනෙකුගේම මනස හඳුනනවා. ඒ සසර ඇවිත් තියෙන ස්වභාවය දකිනවා. බිරිඳකට තමන්ගේ ස්වාමියා කොච්චර ප්‍රියද ස්වාමියාට තමන්ගේ බිරිඳ කොච්චර ප්‍රියද මව්පියන්ට දරුවන් කොච්චර ප්‍රියද මේවා පිළිබඳව බුදුහාමුදුරුවෝ තරම් දන්නා කෙනෙක් තවත් නැත්තේ නැහැ ඒ නිසා සෝන් ඵලයටපත් වෙලා හිටියොත් කාමරාගය තාම මනසේ තියෙන නිසා සෝවාන් කාන්තාවක් වුණත් ස්වාමියා සමග සුවසේ දිවිගෙවන්නට ප්‍රියමනාපයි. එතකොට බන්දුල මල්ලිකාවත් එබඳු කෙනෙක්. සෝවාන් ඵලයට පත්වෙච්ච හැම කාන්තාවක්ම එහෙමයි කියනවා නෙමෙයි. ඉක්මනින් නිවන් දකින්නට අපේක්ෂා කරන ඉන්නට පුළුවන්. ඇතැම් අය තව කාලයක් සසරේ පවතින්නට කැමති. ඒ නිසානේ විසාකාව වගේ සෝවාන් වෙලා රහත්ුනේ නැහැනේ. ඒ අය තවත් සසරේ ආත්ම කිහිපයක් ආත්ම හතක් දක්වා භවයේ පවතිනවා. ඇයි පවතින්නට කැමති නිසා ඒ සඳහා කුසල පවතිනවා. ඉතින් ඒකේ ඇති වැරද්දක් නැහැ. Taman යම් දවසක මේ භව ගමන මට ප්‍රධානවත් තලදුරටත් අවශ්‍ය නැහැ කියලා තෘෂ්ණාව අතහරිනවද එදාට භවගමන නිමා කරනවා. ඒක එක් භවයකින් හෝ දෙකකින් හෝ තුන හතරකින් හෝ හතම ගිහිල්ලා හෝ කෙරෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ස්වභාවය දන්න නිසා විමසා සිටියේ. පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මල්ලිකාවෙනි ඔබ සැබවින්ම ගෙදර යන්න අදහස් කළේ මේ කාරණේ නිසාමද? ඒ කියන්නේ මේ දරුවන් නැති කාරණේ නිසාමද? එහෙම නැත්නම් වෙන ප්‍රශ්නයක් නේද? නෑ ස්වාමීනි වෙන අපි අතර ගැටලුවක් නෑ. මේ දරුවන් නැති කාරණේ තමයි ගැටලුවක් හැටියට මතුවේ. පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා එහෙමනම් මල්ලිකාවනි ඔබ ආපසු යන්න තමන්ගේ සැමියා ළඟට ඔබට දරුවන් ලැබීමේ වාසනාව තියෙනවා. පස්සේ බුදුහාමුදුරන්ගේ අනුදැනීමත් එක්කලා මල්ලිකා විස ආපහු ගියා ඊට පස්සේ බන්දුල සෙන්පතියත් ඇහුවම හොඳ කියලා පස්සේ කාරණේ කිව්වා. බන්දුල සෙන්පතියත් පෙරවරු සමගිය කෙනෙක් ධර්ම පිළිගන්නවා බුදුහාමුදුරුවෝ පිළිගන්නවා. නම් බුදුහාමුදුරුවෝ යමක් දැකලා වෙන්නට ඕනේ මේ අනුශාසනාව කළේ කියලා දෙදෙනා පෙරසේම සතුටින් ජීවත් වුණා. කලක් යද්දී දරු ගැබක් හටගත්ත නම් දරුවෝ දෙන්නේ. පිරිමි දරුවෝම දෙන්නේ ලැබුණා. තවත් කලක් යද්දී තවත් දරුවෝ දෙන්නෙක් ලැබුණා. මේ ආකාරයෙන් දහස්වය වතාවකට දරුවන් 30 දෙනෙක් ලැබුවා. එළඹී මේ වාසනාව යයිට තිබුණු නිසා. ඒතර යම්කිසි හේතුවක් නිසා කෙටි කාලයක් දරුවන් ලැබෙන්නට ප්‍රමාද වුණා. එහෙම විය හැකියි. එතකොට නම් දරුවන් ලැබීමේ වාසනාව තිබුණු නිසායි එතනට පැමිණෙන්නට පුළුවන් නිසායි බුදුරජාණන් වහන්සේ ඒ මඟ හරස් කළේ නැත්තේ. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් සෝවාන් වෙච්ච කෙනා ආපහු මේ ගිහි ජීවිතයට බන්ධනය කිරීමක් නේද තන සිද්ධ වෙන්නේ කියලා. එහෙම නෙමේ යා යුතු මඟ, යා හැකි මඟ, යන්නට කැමති මඟ ඒකනම් අර මම ඒකයි මුලින් කිව්වේ තමන් අරගෙන යන වාහනේ 120ක් නම් යන්නේ කාර නවත්තන්නට කියලා කිව්වට එහෙම උපදෙස් දුන්නට ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා එතනටත් උපදෙස් දී යුතුයි ක්‍රමානුකූලව Tamanගේ වාහනේ නවත්වා ගන්නට. ඉතින් අන්න ඒ නිසායි බුදුහාමුදුරුව සමකින් නිවන් අවබෝධ කරගන්න පුළුවන් අයට සමකින් සියල්ල අතහැරලා දාලා නිවන් දකින්නට මඟ දේශනා කළා. එහෙම නොහැකි අයට තවත් සසර යන්නට අවශ්‍ය අයට ඒ සඳහා කැමැත්ත තියෙන අයට ටිකෙන් ටික ඉදිරියට වැඩිමින් පාරමිතා වඩන්නට මඟ පැහැදිලි කරලා දුන්නා. එතකොට මම මූලික වශයෙන් මේ කරුණු ටික පැහැදිලි කළේ ධර්ම දේශනාවක් වශයෙන් ඒ වගේම දොස්තර මහත්මයා සහ නෝනා මහත්මියගේ මේ ධර්ම දේශනාවට අරමුණ හැටියට තියාගත්තේ තමන් විවාහ වෙලා වසරක් ගත වීම කියන කාරණේ නිසා තමන්ටත් ධම් අසන හැම දිනාටම මේ කරුණ විශේෂයෙන් වැඩදායක නිසා අපේන මාත්‍රිකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් කාන්තාවන් පිළිබඳවම දේශනා කරන ලද එක්තරා මාතෘකා පාඩයක්. තථාගතයන් වහන්සේ කාන්තාවන් පිළිබඳව දෙසූ බොහෝ ධර්ම පාඨ සංයුත්ත නිකාය මාතුගාම සංයුත්තේහි ඒක රාශී කරලා තියෙනවා. මාතුගාම කියන්නේ කාන්තාවට කියන නම. මේ මාතුගාම සංයුත්තේ අභිභූය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එහි දේශනා පාඨයකුයි අපි අද මාතෘකා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්ඛවේ මාතුගාමස බලානි. මහණෙනි කාන්තාවකට බල පහක් තියෙනවා. කතමානි පංච මොනවද බල පහ? කාන්තාවකට තියෙන පළවෙනි බලය තමයි රූප බල. රූප ස්වභාව ස්ත්‍රියකට තියෙන එක්තරා බලයක්. දෙවන බලය තමයි භෝග බල. ඒ කියන්නේ ධන සම්පත්, භෞතික සම්පත් කාන්තාවකට තියෙන දෙවෙනි බලය. තුන්වෙනි කාරණේ තමයි ඥාති බලං. ඥාතීන් සිටීම මව්පිය සහෝදර ඒ වගේම තවත් නොඑක ආකාරයේ ඥාති සම්බන්ධතා සිටින ඥාති පිරිවරක් සිටීම ස්ත්‍රියකට තියෙන තවත් එක්තරා බලයක්. ඊළඟට පුත්ත බලන් දරුවන් ඇති බව කාන්තාවකට තියෙන බලයක්. ඊළඟට පස්වෙනි බලය තමයි සීල බලං. සීලේ කාන්තාවකට තියෙන බලය. මහණෙනි මෙන්න මේ බල පහක් ස්ත්‍රියට තියෙනවා රූපය භවෝග සම්පත් ඥාති දරුවන් සහ සීලය කියන මේ කර්ම පහ කාන්තාවකට තියෙන මහා බල පහ මේ බල පහ යම් කාන්තාවකට තියෙනවා නම් ඒ කාන්තාව පුරුෂයා අධිභවා පවතින්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කියනකොට කාන්තාවන්ට මව්වරුන්ට තරමක් සතුටක් දැනෙනවත් ඇති. මොකද අද සමාජයේ අපට දසදෙසින් ඇහෙන්නට තියෙන දෙයක් නේ ස්ත්‍රීන් මේක ආකාරයෙන් අරගල කරනවා Tamanට පුරුෂයින්ට හා සමතන ලබා ගන්නට. ඊළඟට Tamanට නිසිතන ලැබෙන්නේ නැහැ කියලා ඒ අය නොඑක ආකාරයෙන් මැසිවිලි නගනවා. තමන්ටත් යම් බලයක් තියෙනවා, තමන්ටත් යම් හැකියාවක් තියෙනවා කියලා ප්‍රදර්ශනය කරද්ද සමාජයේ පුරුෂයාට හිමි හැම වරප්‍රසාදයක්ම ලබා ගන්නට කාන්තාවන් නොඑක ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා. වෙනවා අපිට සමාජයේ දකින්න තියෙනවා. සාමාන්‍ය කාන්තාව විතරක් නෙමෙයි. පැවිදි වෙලායි කියලා දසසිල් සමාදන් වෙලා ඉන්න කාන්තාවත් අද ඒ තත්ත්වයටපත් වෙලා. භික්ෂුණීන් හැටියට උපසම්පදා වුණාය කියලා. ඉතින් සමහර කෙනෙක් ඒ භික්ෂුණීන් එහෙම නැත්නම් උපසම්පදාව කියන එක පිළිගන්නවා. සමහර කෙනෙක් පිළිගන්නේ නැහැ. නමුත් ඒ උපසම්පදා වෙනවයි කියන්නේ සීලයෙන් උසස් වීමයි. නමුත් සීලයෙන් උසස් වුණා නම් තව තවත් නිහතමානී වෙන්න ඕනේ. නමුත් සීලයෙන් උසස් වුණා කියලා උපසම්පදා වුණා කියලා ඒ අය උත්සාහ කරන්න මොකක් කරන්නද අපටත් දැන් පුළුවන් සාංගික බාර පිළිගන්න හාමුදුරන්ට විතරක් නෙමෙයි අපටත් දැන් පුළුවන් කටිනචි ඉවර පිළිගන්න හාමුදුරන්ට විතරක් නෙමෙයි ඒතර දැන් මේ මොකක් කරන්නද උත්සාහ කරන්නේ වික්ෂූර්ත තියෙන තන තමන්ටත් ලබන්නට එහෙමනම් ඒක සීලේ උසස් භාවයක් නෙමෙයි අර සුපුරුදු කාන්තා ලක්ෂණ ඉස්මතු වීම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇත්තටම කාන්තාවකට පුරුෂයා විවාහ යන්නට ඕන නම් ඒක බලහත්කාරයෙන් කරන්න ඕනේ මේ තමන් සතු බල පහක් තියෙනවා. ඒ බල පහ වර්ධනය කරගන්නට පුළුවන් නම් කාන්තාවට පුළුවන් පුරුෂයා විවාහ සිටින්නට. මොනවාද ඒ බල පහ? රූප බලය. රූපය කියන එක හැබැයි ඉපදුනාට පස්සේ මේ ජීවිතේ 아무තෙන් හදන එක ලේසි නෑ. සමහරව එහෙම හදන්නට උත්සාහ කරන අය ප්ලාස්ටික් සැට් කම් එහෙම කරලා. නමුත් ඒක එච්චර සාර්ථක නැති බව අපි පහුගිය කාලේ දැක්කද ඔය කවුද මයිකල් ජැක්සන් කියන ගායකයා හැම අන්තිමට ඒක පවත්වා ගන්න දරුවෝ බොහොම දුක් විඳින්නට උනානේ නේද? ඉතින් ඒ නිසා ඒක එච්චර සාර්ථක නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප බලය ලබන්නට නම් සසර කුසල් තියෙනට සසර කරන ලද කුසල් බලයෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රූපය අන්නයේගේ ප්‍රියමනාප බව ඇති වෙන විදිහේ දුටුවන් ප්‍රසාදය ඇති වෙන විදිහේ රූප ස්වභාවය ඇති වෙනවා. ඒ සඳහා සුදුසු වෙන කුසල් තමයි ප්‍රධානම කුසලයක් තමයි වර්ණවත් සුගන්ධවත් මල් පූජා කිරීම. රූප සම්පත්තිය ලබන්නට හේතු වෙන කුසලය. ඊළඟට කලිකසල ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කිරීම. මලුව චෛත්‍ය මළු, බෝමළු, විහාර මළු කැලිකසල ඉවත් කරලා පිරිසුදු කිරීම ශේෂයෙන් රූප ස්වභාව ලබන්නට රූප ස්වභාව විතරක් නෙමෙයි තීක්ෂණ ප්‍රඥාව ලබන්නට හේතු වෙන මහා පින්කම. එතකොට රූප ස්වභාවය යමෙක් කැමති වෙනවා නම් ඒ අර විදිහේ తాවකාලිකව වැඩ කරන්නට නෙමෙයි මෙන්න මේ වගේ ස්ථාවර දෙයක් කරගන්නට උත්සාහ කරන්න ඕන. හොඳ කුසල් කරන්නට ඕනේ. ඒ කුසල බලයෙන් කාන්තාවකට රූප ස්වභාව ලබන්නට පුළුවන්. පුරුෂයින් තුනත් මේ කර්ම සාධාරණයි. ඊළඟට භෝග බල භෝග බලය කියලා කියන්නේ ධන සම්පත්, භෞතික සම්පත්. කාන්තාවකට තියෙනවා නම් ඒක ලොකු බලයක්. නිර්ධන වූ කාන්තාවක් නම් හැමදේම ස්වාමියාගෙන් ඉල්ලා ගන්නට නම් සිද්ධ වෙන්නේ. එහෙම වෙනකොට තමන්ගේ බලය පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට එහෙම වෙනකොට උත්සාහ කරන්නේ තමනුත් කොහොම හරි ධනය උපයන්න ඕනේ කියලා බාහිර රැකී ආරක්ෂා ආදියට යොමු වෙනවා. නමුත් රැකී ආරක්ෂා වක්කලා කියන එක වැරද්දක්ම නෙමෙයි. නමුත් අද සමාජයේ අපට පේනවා මව්වරුේ රැකී ආරක්ෂා කරන්න යොමු නිසා දරුවන් හැදීමේදී දරුවන් නිසෙමග යැවීමේදී බරපතල ප්‍රශ්න මතුවලා තියෙනවා සමාජයක් වශයෙන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භෝගඵලය ලබන්න රැකී ආරක්ෂා කරන්නටම ඕන නෑ. ඒ සඳහා කුසල අවශ්‍යයි. ඒ කුසලය තියෙනවා නම් Taman ළඟට සියල්ල ලැබෙනවා. මව්පියන්ගෙන් ලැබෙනවා, සැමියාගෙන් ලැබෙනවා, අනිකුත් ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙනවා, ප්‍රසාද හැටියට ලැබෙනවා මේ බොහෝ දේ. අපි අහලා තියෙනවානේ සමහර කතා ප්‍රවෘත්ති වල තියෙනවා යම් දරුවෙක් පිළිසඳ ගත්තාට පස්සේ ඒ දරුවා පිළිසඳ ගත්තට පටන් මහා සම්පත් ඒ නිවසට ලැබුණා කියලා. ඒකට සමහර කාන්තාවන් විවාහ කරගෙන ආවෙන් පස්සේ ඒ ස්වාමියාට බොහෝ සැප සම්පත් ලැබෙනවා. රැකී ආරක්ෂා වලින් ඉහළට දියුණු වෙනවා. අන් අයගේ ප්‍රසාදේ ලැබෙනවා. එතකොට මේ හැම සම්පතක්ම කොහෙන්ද ලැබෙන්නේ? රැකී ආරක්ෂා කරලා නෙමෙයි ඒ කාන්තාව අරගෙන ඉන්න පුණ්‍ය බලය නිසා. එහෙමනම් ඒකත් తాවකාලිකව ලැබිය හැකි දෙයක් නෙමේ. ඒක සසර කුසල් දහම් වඩවලා අන් අයට පරිත්‍යාග කිරීම, අන් අයට සංග්‍රහ කිරීම බොහෝ ත්‍යාගවන්ත වීමේ ප්‍රතිඵලයක් හැටියට කාන්තාවක් භෝග සම්පත් ලබනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යම් කාන්තාවකට භෝග සම්පත්තිය තියෙනවා නම් එය ඒ කාන්තාවට මහා බලයක් වෙනවා. ඊළඟට ඥාති බලම්. ඥාති බලය කියලා කියන්නේ මව්පියෝ, ඒ වගේම ස්වාමියාගේ පැත්තෙන් ලැබෙන ඥාතීන් ඒ අය විරසක නොවි Taman සමග එකට ජීවත් වෙන්නට ඒ කියන්නේ සමහර වෙලාවට ලේනියට ස්වාමියාගේ පත්ඥාතීන් අකමැති වෙන අවස්ථා තියෙනවා එහෙම අකමැති නොවේ Tamanගේ මව්පියන් හා සමානව එකට මුසු වෙලා කටයුතු කරන්න සමියාගේ පැත්තෙන් ලැබෙන ඥාතීනුත් තමන්ගේ පැත්තෙන් ලැබෙන ඥාතීනුත් තමන්ගේම ඥාතීන් හැටියට මහ පිරිවරක් ගොනු කරගන්නට භාර්යාවකට පුළුවන්කම තියෙනවා ඥාන සම්පත්තිය සහ පුණ්‍ය සම්පත්තිය තියෙනවා මේක පුණ්‍ය සම්පත්තියෙන් විතරක් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි ඥාන සම්පත්තිය අත්‍යවශ්‍යයි. ඒ නිසා ප්‍රඥාවයි පුණ්‍ය බලයයි තියෙනවා නම් කාන්තාවකට ඒ බලය ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණේ තමයි පුත්ත බල දරු සම්පත්තිය. දරු සම්පත්තිය ලබන්නට සතර කරන ලද කුසල් විශේෂයෙන්ම බලපවත්තන බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණය තමයි ඊටාම වැදගත් කාරණය සීල බලය. සීල බලය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සියලු බලයන් තිබුණත් වැඩක් නැහැ කාන්තාවකට සීල බලය නැතිනම්. සීල බලය තිබුණොත් තමයි ඒකාන්තාව අනිකුත් බලයන්ගෙන් බැබලීමටපත් වෙන්නේ. දැන් සමහර වෙලාවට සමාජයේ හැඟීමක් තියෙනවානේ කාන්තාවක් වෙලා උපදින අකුසල කර්මයක් නිසායි කියලා. එහෙම එකක් නැහැ පින්නතන. කාන්තාවක් වෙලා උපදින අකුසල කර්මයක් නිසාව නම් මහා මායා දේවිය එතකොට යසෝදරා දේවිය වගේ කොහොමද පහළ වුනේ? ඒගොල්ලෝ අකුසල කරලා නෙමෙයි මේ තරම් විශේෂ වරක් ප්‍රසාද ලැබුවේ. එහෙමනම් කාන්තා ආත්ම භාවයක් ස්ත්‍රීත්වයක් ලබන්නේ අකුසලයේ නිසාම නෙමෙයි. යම් කෙනෙක් කාන්තාවක් හැටියට සසර පවතිනට කැමති නම් ඒ තනත්තා ඒ තනත්තියට මවක් හැටියට කාන්තාවක් හැටියට නිවන් දකින තෙක් උනත් පවතින්න පුළුවන්. හැබැයි අකුසල කර්ම නිසා කාන්තාවන් වෙන අවස්ථා තියෙනවා. ඒක බොහොම පැහැදිලිව පේනවා. ඒ ආකාරයෙන් අකුසලයෙන් කාන්තාවක් බවට පත් වුනොත් අසීමිත පාදන පීඩන වලට සමාජයෙන් ලක් වෙනවා. නිග්‍රහයන්ට, ගරහාවන්ට ලක් වෙනවා. නිරන්තරයෙන් පරිහානියටපත් වෙනවා. ඒ නිසා පිරිහෙන්නේ නැතිව බලවත්කමක් ඇතුව යහපත් ස්ත්‍රියක් හැටියට පවතින්නට විශේෂයෙන් සීල බලය තියෙන්න ඕනේ. සීල බලයයි කියනකොට පතිවෘත්තා ධර්මයේ එහි ප්‍රධානතනක් ගන්නවා. සීලය කියනකොට පංච දුස්චරිතයෙන් වැළකීමක් ප්‍රධානයි. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාම මිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, මද්යපානයෙන් වැළකී සිටීම කාන්තාවකට පුරුෂයෙකුට උසස් සීලයක්. කාන්තාවකට තියෙන විශේෂම සීලයක් තමයි පතිවෘත්ත ධර්මය. අන්‍ය සියලු සීලයන් අන්‍ය සියලු බලයන් පරදවා කාන්තාවකට ඕනෑම මොහොතකම ඕනෑම දෙයක් මුල් කරගෙන සත්‍ය ක්‍රියා කරන්නට තරම් මහ බලයක් මේ පටිවිර්තා ධර්මය තුල තියෙනවා. මොකක්ද පටිවිර්තා ධර්මය කියලා කියන්නේ? අද කාලේ නම් පටිවිර්තා ධර්මයේ හැටියට හිතාගෙන ඉන්නේ තමන්ගේ ස්වාමියා පමණක් ඇසුරු කිරීම කියලා. තමන්ගේ ස්වාමියා පමණක් ඇසුරු කිරීම කියන එකක් වැරදිම නැහැ. නමුත් එතන තව ටිකක් ගැඹුරක් තියෙනවා. තමන්ගේ ස්වාමියා පමණක් ඇසුරු කරනවා පමණක් නෙවෙයි අන්‍ය පුරුෂයෙක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපිට තමන්ගේ ස්වාමියා තව බොහෝ ස්ත්‍රී පරිහරණය කරනවා. එහෙම වුණත් තමන් තමන්ගේ ස්වාමියා පමණක් ප්‍රාර්ථනා කරලා පවතින්නට කාන්තාවකට පුළුවන් නම් විතරයි පතිව්‍රතා ධර්මය රකින්නට පුළුවන් වෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ පුරුෂයින්ට ඕනෑ තරම් නිදහස තියෙනවා කාන්තාවකට නිදහස නැහැ කියන එක නෙමෙයි. පුරුෂයාටත් තියෙනවා පතිනි ධර්මය කියලා එකක්. තති වෘත්තාව වගේම තතිනි වෘත්තාවකුත් තියෙනවා. තතු ධර්මයේ වගේම තතිනි ධර්මයකුත් තියෙනවා. එහෙමනම් පුරුෂයාට තමන්ගේ කාන්තාව ඇසුරු කරනවා හැරෙන්නට අන් කිසිම කාන්තාවක් පිළිබඳව අපේක්ෂා ඇති නොකරගෙන ඉන්නට පුළුවන් නම් පුරුෂයාට ඒ හා සමාන චිත්ත ශක්තිය ගැඹුරු සීලයක් තමන් තුළ ගොඩනගා ගන්නට පුළුවන්. පුරුෂයාට ඒ සිහිපත් කරලා සත්‍යක්‍රියා කරන්න අධිෂ්ඨාන කරන්නට පුළුවන්. හැබැයි මේක රඳා පවතින්නේ අනේකා තමන් මත අවනත වීම කියන කාරණේ මත නෙවෙයි. ගොඩක් දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ සැමියා Taman තවනතනම් Taman ඇසුරු කරනවා නම් Taman සැමියා තමනක් ප්‍රාර්ථනා කරගෙන සැමියා තවත් කෙනෙක් පතනවා තමනුත් තවත් කෙනෙක් පතනවා එකට එක කරන්නට ගියොත් පතිනි ධර්මයේ හෝ පතිවෘත්තාව රකින්නට පුළුවන් කමක් නැහැ සීලයක් කියලා කියන්නේ එතන සංවරයක් ඇති වෙන. එතන පුදුමාකාර මානසික සංයමයක්, දමනයක් ඇති වෙන. සියල්ල දරාගෙන, සියල්ල හිඳගෙන තමන් යම්කිසි අදිෂ්ඨානයක් මත පිහිටා සිටින්න. එයයි එතන තියෙන ශක්තිය, එයයි එතන තියෙන බලය. ඒ නිසා පුරුෂයාගේ යම් යම් දුබලතාවයන් කොතෙක් තිබුණා වුණා ඒ සියලු දුබල ඒ දුබලතාවයන් ඉවසාගෙන ඉන්නට කියන එකම නෙමෙයි ඒවා සකසා ගන්නට උත්සාහ කරන්ට ඕන නමුත් මේ පතිරුත්තා ධර්මය කියලා කියන්නේ ඒවාට එකට එක කරන්නට ගිහිල්ලා Taman වැරදි කිරීම කියන එක නෙමෙයි මනසින් පවා අන් කෙනෙක් නොපතා එක්සමියෙකුගෙන් සෑහීමකටපත් වෙලා ඉන්නට පුළුවන් චිත්ත බලය අදිස්ථානය තමයි පතිවෘත්තා ධර්මයේ හැටියට දක්වන්නේ. එතකොට කාන්තාවකට මෙන්න මේ සීලය කියන කාරණය පුරුන්න වෙනවා නම් ඒ කාන්තාවට තියෙන ලොකුම බලය එතනයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූප බලය තිබුණත් වැඩක් නැහැ, සීල බලය නැත්තම්. භෝග බලය තිබුණත් වැඩක් නැහැ සීල බලය නැත්නම්. ඥාති බලය තිබුණත් වැඩක් නැහැ සීල බලය නැත්නම්. දරුවන් බොහෝ හිටියත් වැඩක් නැහැ සීල බලය නැත්නම්. කාන්තාවකට තියෙන ලොකුම බල සම්පන්න භාවය තමයි සීල බලය. ඒ වගේම තථාගතයන් වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරනවා මේ සීල බලයෙන් පිරිහුණොත් යම් කාන්තාවක් ඒකාන්තාව ආරක්ෂා වෙන්නේ නැහැ සුරක්ෂිත වෙන්නේ නැහැ ප්‍රතිකුලයෙන් ඒ තනත්තියට ගරුත්වයක් ලැබෙන්නේ නැහැ ඒ වගේම බුහුමන් ලැබෙන්නේ නැහැ හැම විටම පරිහානියටපත් වෙනවා මෙලවත් පිරිහෙනවා පරලොවත් පිරිහෙනවා ඒ නිසා සීල බලය මේ බලයන් අතරින් අග්‍රයි ඊළඟට තවත් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූප බලය නිසා නෙමෙයි සුගතිගාමී වෙන්නේ මේ භෝධ බලය නිසා නෙමෙයි සුගතිගාමී වෙන්නේ මේ ඥාතිඵලය නිසා නෙමෙයි සුගතිගාමී වෙන්නේ. ධර්මයන් නිසා නෙමෙයි සුගතිගාමී වෙන්නේ. කාන්තාව සුගතිගාමී වෙනවා නම් සුගතිගාමී වෙන්නේ ඒ සීල බලය නිසාමයි. ඒ නිසා මේ සියලු බලයන් අතර සීල බලය කාන්තාවකට මහත් වූ ආභරණයක්, මහත් වූ බලයක් කියන බව තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා. දැන් මේ අපි පැහැදිලි කළේ කාන්තාවක් සතුව පවතින බල පහක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරනවා කාන්තාවට මේ බලපහ තියෙනවා නම් මම මුලින්ම කිව්වනේ සැමියා අභිභවා සිටින්නට පුළුවන් කියලා. හැබැයි සැමියාට එක බලයක් තියෙනවා නම් මේ බලපහම අභිභවා සිටින්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ මොකද්ද? ඓශ්වර්ය බලය. ඓශ්වර්ය බලය. ආධිපති අධිපති බව. අධිපති බව කියලා කියන්නේ ගහලා, තලලා, පෙළලා, සැර කරලා, ධනවස්සලා එහෙම කරන එක නෙමෙයි. අධිපති භාවය කියලා කියන්නේ නිහතමානී බව තියෙන තොන්තන නිහතමානී බව තියෙන තොන. සරවර කරන්නට අවශ්‍ය නම් සරවර කරන්න ඕනේ සුදුසු තැන. ආදරය කරුණාව දක්වන්න ඕන තැන ආදරය කරුණාව තියෙන්න ඕන. ඒ වගේම දයාව අනුකම්පාව තියෙන්න ඕන තැන ඒ ගුණාංග තියෙන්න ඕන. නොදුමලක් බව තියෙන්න ඕන තැන ඒ ස්වභාවය තියෙන්න ඕන. කතා කරන්න ඕන තැන කතා කරන්න ඕන. කතා නොකරන්න ඕන තැන කතා නොකර ඉන්නත් පුළුවන් වෙන්න එහෙනම් ස්වාමියාට තියෙන වගකීම බොහොම වරපතලයි. ඒ තුළින් තමයි ස්වාමියාගේ පෞරුෂය වර්ධනය වෙන්නේ. අන්නේ පෞරුෂය හමුවේ කාන්තාවක් මේ සියලු බලතල තිබුණා වුණත් ඒ සියල්ල අභිභවා පුරුෂයාගේ ඒ පෞරුෂය ඉදිරියට ඉස්මතු වෙනවා. හැබැයි ඒක අනිසි විදිහට බලපවත්වන දෙයක් නෙමෙයි. හැම විටම Tamanගේ බිරිඳගේ දරුවන්ගේ සමාජයේ යහපත වෙනුවෙන්මයි ඒ අධිපති භාවය ක්‍රියාත්මක වෙන්නේ. මේ ඉසොරමත් බව කිව්වහම බොහෝ දෙනෙකුට සිහියට නැගෙන්නේ සම්පත් වලින් ආඩ්‍ය භාවය කියන කාරණය. නමුත් සම්පත් වලින් ආඩ්‍ය භාවය භෝග සම්පත්තිය. ඉසොරමත් බව කියලා කියන්නේ පාලනයෙන් යුක්ත බව. පාලනය කරන්නට පුළුවන් හැකියාව. තමන්ට තමන් පාලනය කරගන්නට පුළුවන් වෙන්න තෝර තමන්ට අනිකා පාලනය කරගන්න පුළුවන්. ඒතර පුරුෂයා කියන කෙනාට තමන්ව තමන් පාලනය කරගන්න පුළුවන්. ඒතර තමන් පාලනය කරගන්න බැරි කෙනෙකුට අනුන් පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අද බොහෝ පුරුෂයෝ විවිධ පාලනය කරන්න උත්සාහ කරන්නේ තමන්ට තමන් පාලනය කරගන්න බැරුව. තමන්ට පාලනය කරගන්න බැරි නිසා මත්පැන් බොනවා. තමන්ව තමන්ට පාලනය කරගන්න බැරි නිසා නොඑක ආකාරයේ පරාබුවන් සේවනය කරන්න දුසිරිත් වලට යොමු වෙනවා. මේ විදිහේ දහසකුත් එකක් දුරාචාර වලට යොමු වෙමින් තමයි Tamanගේ බිරිඳ පාලනය කරන්නට පුරුෂය උත්සාහ කරන්නේ. එතන අධිපති භාවය නෙමෙයි. එතන තියෙන බලහත්කාරකම. ඒ නිසා හැබැයි ආධිපත්‍ය කියන එක හැබැයි පෞරුෂය කියන එක ගොඩ නැගෙන්නේ තමන්ට තමන් පාලනය කරගන්න පුළුවන් වෙනවා. කතා කරන්න ඕන තැනයි එපා තැනයි හැමතැනම කතා කරනවා නම් ඒ පුරුෂයාගේ පෞරුෂය අධිපති භාවයේ ගොඩනැගෙන්නේ නැහැ. ඒ වගේම සරකරන්න ඕන තැනයි නැති තැනයි හැමතැනම සරකරනවා නම් අධිපති භාවයේ ගොඩනැගෙන්නේ නැහැ. ඒ වගේම වරදක් දැක්කහම අනුකම්පා කරන්න ඕන තැන අනුකම්පා කරන්න බැරි නම් ඒ පුරුෂයාගේ අධිපති භාවයේ ගොඩනැගෙන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම පුරුෂයාට ඉගෙන ගන්නට සිද්ධ වෙනවා කොහොමද Taman ගේ ආවේග Taman පාලනය කරගන්නේ. ඒක ඉස්සල්ලා පුහුණු වුණාට පස්සේ Tamanට පුළුවන් කාන්තාවක් කොහොමද පාලනය කරන්න කියලා තේරුම් ගන්න. පින්නතුනේ මේක ස්ත්‍රී පුරුෂයන්ට පමණක් එහෙම නැත්නම් ගිහි ජීවිත ගත කරන අයට පමණක් නෙමෙයි. තවිද්දන්ත උනත් තමන්ගේ මනස පාලනය කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තොත් විතරයි අන් අයට පාලනය වෙන්නට දහම් දසන්නට පුළුවන් වෙන්නේ. අන් අය හසුරවන්නට පුළුවන් වෙන්නේ. පාලකයෙක් හැටියට තමන් සංයමය ඇති කරගන්නේ කොහොමද කියලා හඳුනාගත්තොත් විතරයි ආයතනයක් නිසලස පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ අධිපති භාවය කියලා කියන්නේ දඩබ්බරකම නෙමෙයි. සිත් විදිවලින් වචන වලින් ක්‍රියාවලින් තමන් සංයමයටපත් වෙමින් තමන්ගේ පරිපාලනය තමන් සතුව තියන්නට ඕන ඒ නිවැරදිව පුහුණුණු කෙනාට විරිද තමන්ට අවශ්‍ය විදිහට මෙහෙවන්නට පුළුවන් අන්නේ මෙහෙවන්නට පුළුවන් හැකියාව පුරුෂයෙක් සතුව තියෙනවා නම් ඒ බිරිඳත් ඒ පුරුෂයාත් අතර ඊටාම සමගි සම්පන්න භාවයක් ගොඩනගෙනවා මම නිතරම කියන දෙයක් තමයි අපේ මව්පියෝ තුල මේ ස්වභාවය පැවතුණා. ඒක ඉතාම ආදර්ශයක්. අපේ පවුලේ දරුවන් නව දෙනෙක් මම තමයි පවුලේ බාලම. එතකොට තාත්තා මුල් මුල් කාලේ ටිකක් බීමට යොමු වෙලා හිටියා. එතකොට හැම විටම අම්මා තාත්තට ගරු කරනවා තාත්තා කියන දේ අහනවා. හැබැයි නැත්තම් දීලා වෙලාවට අම්මා තාත්තා කියන දේට අවනත වෙන්නේ නැහැ. ඒ වෙලාවට අම්මා කියන දේට තාත්තා වෙනත වෙන්නට ඕන. එහෙම තමයි ස්වභාවය. තාත්තා වෙලාවට මොකුත් කියන්නේ නැහැ අම්මා කියන දේට අවනත වෙලා නිකන්. එතකොට සිල් ගන්නට යනකොට හැමදාම උදේට පත් කරේ ඉඳලා තාත්තට වැඳලා තමයි අම්මා සිල් ගන්න. සිල්වරගෙන ආපු ගමන්ම ආපහු තාත්තට පත් කරේ ඉඳලා වැඳලා තමයි කැම ටික හරි කන්නේ. හැමදාම කැම ඉවෙන් පස්සේ මුලින්ම බත් ටික තාත්තට දෙදලා තමයි අනිත් අයට කැම බෙදන්නේ. මේ විදිහ මේක තමයි මේ පුරුෂයෙක් සතු එහෙම නැත්නම් ස්වාමියෙක් සතු ඒ අධිපති භාවය කියලා කියන්නේ. හැබැයි ඒ අධිපති භාවය කිව්වට හැමදේටම කාන්තාව හිසනවලා ඉන්නවා කියන එක නෙමේ සුදුසු තැනදී පුරුෂයා දුර්වල වෙනවා නම් එතනදී තමන් ඒ දුබලකම අභිබවා ඒ ඒ අඩුව මකන්නට වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මත්යන් දීලා සිහිවිකල් වෙලා ආපු වෙලාවට ඒ වෙලාවට පුරුෂයාට අධිපති භාවය දීලා තවතින්නට ගියොත් ඒ නිවස ඒ පෞල් ජීවිතේ හොඳින් පවත්වන්න පුළුවන්කමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන දක්වන්නේ අද සමාජයේ පවතින හැටියට තම තමන්ගේ බලපුලුවන් කාරකම් පෙන්වන්නට යන විවාහ ජීවිතයක් ගැන නෙමෙයි සැබෑටත් යම් බලයක් තියෙනවා බිරිඳටත් යම් බලයක් තියෙනවා තම තමන්ගේ බලය නිසිලස හඳුනාගෙන කටයුතු කළොත් දෙදෙනාටම සම බලයක් පවතිනවා දැන් මේක කියවනේ බිරිඳට මේ බල ටික තියෙනවා නම් පුරුෂයා අභිභවා පවතින්න පුළුවන් පුරුෂයාට මේ බලය තියෙනවා නම් බිරිඳ අභිභවා පවතින්න පුළුවන් එහෙමනම් දෙදෙනාට දෙදෙනා අභිභවා යන්නට බැරි කරට කර හිටින සම බලයක් බිරිඳට සහ පුරුෂයාට තියෙනවා සැමියාට සහ බිරිඳට තියෙනවා. මෙන්න මේ ස්වභාවය හඳුනාගත්තොත් ඒ අයට වාසනාවන්ත යුග ජීවිතයක් පවත්වන්න පුළුවන්. ඒ අයගේ ආදරය සෙනෙහස දෙවිහිමියෙන් පවත්වන්නට පුළුවන්. ඒ අයට ඕනෝන්ගේ අදහස් සුදහස් හඳුනාගෙන කටයුතු කරන්නට පුළුවන්. ඕනෝන්ට තෘප්තිමත් ලෙස ජීවත් වෙන්නට පුළුවන්. ඒ තෘප්තිමත් මනසින් ජීවත් වෙන අබුසැමියන් නිසා මේ සමාජයට දායාද කරන දරුවන් සැබවින්ම පිරිපුන් මනෝභාවයකින් යුක්ත තෘප්තිමත් දරු පිරිසක් බවට පත් වෙනවා. එබඳු අයට හොඳ පෞරුෂයක් ගොඩනැගෙනවා. එබඳු අයට හොඳට ඥාන ශක්තිය පිහිටනවා. එබඳු අයට හොඳට ගුණධම් පිහිටනවා. එබඳු මිනිස්සෙන්ට නිවැරදි මඟ පෙන්වලා සත්පුරුෂ මිනිස්සෙන් බවට පමුණවන්නට පුළුවන්කම තියෙනවා. එබඳු සත්පුරුෂ මිනිස්සෙන්ට පමණයි මේ ධම්මග ඉදිරියට පැවතිලා නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් නිවන් දකින්නට සුදුසු යහපත් සමාජයක් ගොඩනගන්නට නම් මූලික වශයෙන්ම ඒ සමාජයේ ගොඩනගෙන මෞපිය දෙදෙනා අඹසැමි දෙදෙනා ඕනෝන් හඳුනාගත්ත සමබලයක් ඇති සමශක්තියක් ඇති පිරිපුන් මිනිසෙයින් බවට පත් අන්න ඒ කාරණයයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර ධර්ම වලින් දේශනා කරන්නේ. එහෙමනම් කාන්තාවකට පුරුෂයෙකුට තම තමන්ගේ ස්වභාවය හඳුනාගෙන කටයුතු කරනවා නම් තම තමන් ජීවත් වෙන පරිසරය හඳුනා ගන්නවා නම් තම තමන්ට හිමි භූමිකාව නිවැරදිව තේරුම් ගන්නවා නම් තමන්ගෙන් මේ මනුස්ස සමාජයට ඉතු වෙන්නට ඕන යුතුයකම සේවය කුමක්ද කියලා හරියට තේරුම් ගන්නවා නම් අපි කොතනක හිටියත් අපිට ලොකු මෙහෙවරක් කරන්නට පුළුවන්. තමන් වෙනුවෙනුත් අන් අය වෙනුවෙනුත් මෙලවට පරලොවට මෙන්න මේ ආකාරයේ පුළුල් දැක්මක් බුදුරජාණන් වහන්සේ ජීවිතය පිළිබඳව දේශනා කරන්නේ. යම් කෙනෙක් ඒබඳු පුළුල් දැක්මක් ඇතුව ජීවිතය දෙස බලනවාද, ඒබඳු නිදහස් මනසකින් යුක්ත කෙනෙකුටයි යථාර්ථය අවබෝධ කරගෙන සසර ගමන නිමා කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරලා අපි මේ කතා බහ කළේ අපි මේ දැන හඳුනාගත්තේ ජීවිතයක් තුළින් අපි කොහොමද දහම අවබෝධ කරගන්නේ ධර්මානුකූලව කොහොමද ජීවිතයක් දැස බලන්නේ. ගිහියෙක් හැටියට, නිරිඳක් හැටියට, සැමියෙක් හැටියට තම තමන් හඳුනාගෙන කොහොමද ජීවත් වෙන්නේ. ඒ තුලින් කොහොමද නිවන් දකින්නට අවශ්‍ය ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි කටයුතු කරන්නේ. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් මේ පින්වත් පිරිස ඇති කරගත්තා වූ මේ ධර්ම අවබෝධය නැවත නැවත මේවා පිළිබඳව සිහිපත් කරමින් තම තමන්ගේ ජීවිත වඩාත් සාර්ථක ජීවිත බවට පත් කර ගැනීමෙන් වඩාත් යහපත් වූ යුග ජීවිත ගත කරමින් මේ සමාජයට සත්පුරුෂ ඥානවන්ත දරු පිරිසක් දිහි කරමින් මනුෂ්‍ය සමාජයට තමන්ටත් මෙහෙවරක් කරන්නට මේ ධර්ම අවබෝධය හැම දිනාටම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් අප හැම දිනාටම මේ සසර කතරින් එතර වී ලබන උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා